ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු කියන ભેදයකින් තොරව අපි කොයි කාටත් එදිනදා ජීවිතයේ පුහුණු කරන්නට ප්‍රායෝගිකව වැදගත් වෙන වටිනා කරුණු සමූහයක් මේ සූත්‍රය තුල අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ සෑම දේශනාවක්ම සියලු සත්වයින්ගේ යහපත පිණිස පවතිනවා. ඒ පිළිබඳව විවාදයක් නැහැ. නමුත් සමහර දේශනා තියෙනවා ඒවා ගිහියන්ට වඩා පැවිද්දන්ට විශේෂයෙන් යෝග්‍ය දේශනා. සමහර දේශනා තියෙනවා පැවිද්දන්ට වඩා ගිහියන්ට විශේෂයෙන් යෝග්‍ය වෙන දේශනා. සමහර දේශනා ඒ ඒ පුද්ගලයාගේ චරිත ස්වභාවය අනුව සාංශාරික හැකියාවන් අනුව හුරු පුරුදු අනුව ඒ ඒ පුද්ගලයාගේ වයස් සීමාවන් අනුව වඩාත් උචිත වෙන දේශනාවන් බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල විටින් විට සිද්ධ කරලා තියෙනවා. මේ අකුසල සමාපatti සූත්‍රය අපි කොයි කාටත් විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවයි කියලා අපි සිහිපත් කළේ අර කියන ලද වෙනස්කමකින් යුක් වෙනස්කමකින් වෙනස්කමක් නැතිව ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල මහලු තරුණ කියන හැම දෙනාටමත් සාංශාරික ගති ලක්ෂණ හුරු පුරුදු කවරක් වුණත් තම තමන්ගේ ප්‍රාර්ථනා කුමක් වුවත් හැම දිනාටම එකවන්ව ප්‍රායෝගිකව පුහුණු කරන්නට පුළුවන් විදිහේ දේශනාවක් මේ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. බොහෝ අවස්ථාවන්හිදී මේ සමාජයේ පින්වතුන් සමග දහම පිළිබඳව භාවනාව පිළිබඳව කතා බහ කරනකොට අපිට භාවනා කරන්නට මූලික වශයෙන් පුරුවක් නැත පුරුද්දක් නැත ඒ සඳහා අපි පුරුදු පුහුණු වෙලා නැත ඒ නිසා අපිට ඒකනම් කරන්නට අපහසුයි කියන කාරණය ගොඩක් දෙනෙකුගෙන් කියවෙනවා. භාවනාවට යොමු වෙච්ච අය අරගෙන බැලුවා වුණත් ඒ අයත් සමහර වෙලාවට කියන්නේ මේ මේ කරදර නිසා මේ මේ බාධක නිසා අපිට භාවනා කරගන්නට පුළුවන්කමක් නැත දරුවන්ගේ ප්‍රශ්න ඒ වගේම ආර්ථික ප්‍රශ්න ඒ වගේම කායික ලෙඩ දුක් ආදිය දෛනික ජීවිතයේ දහසකුත් එකක් සම්බාධක අපිට මේ ಗುಣධම් වැඩිවීමට බාධක වෙනවයි කියන බව ඔවුන් නිතර සිහිපත් කරනවා එහි යම්කිසි සත්‍යතාවයක් නැතුවම නොවේ. නමුත් හැබෑවටම ಗುಣධම් වඩනවා භාවනා කරනවා කියන්නේ මොකක්ද කියලා નિවරදිව තේරුම් ගත්තොත් ඒ සම්බාධක සියල්ලක්ම තිබියදී අපට අපි කරන කාර්ය තුළ නියැලෙන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ පණිවිඩය අපට નિවරදිව තහවුරු කරගන්නට විශේෂයෙන් උපකාර වෙන සූත්‍ර දේශනාවක් තමයි මේ අංගුත්තර නිකායේ සඳහන් වෙන අකුසල සමාපatti සූත්‍රය. අපි මුලින්ම තේරුම් ගන්නට උත්සාහ කරමු මේ සූත්‍ර නාමයෙන් කුමක්ද අදහස් කරන්නේ කියලා. අකුසල සමාපත්තියයි කියලා කියන්නේ අකුසලයට සමවැදීමයි. සමාපatti කියලා කියන්නේ සමවැදීම. සමවදිනවා කියලා කියන්නේ අන්නේ බාහිර මනෝභාවයකින් විකෘති නොවේ එකම අරමුණක නොසැලී ඉන්නට පුළුවන් හැකියාව. අපි සාමාන්‍යයෙන් ධාන සමාපත්තියයි කියලා කියන්නේ ප්‍රථම ධාන, ද්විතීය ධාන ආදී ධානාංගවලට මනස යොමු කරලා ඒ ධානයේ පිණිස ගත්තා වූ ආරම්මණයෙහිම නොසැලී ඉන්නට පුළුවන් නම් බාහිර ආරම්මණයකින් මනස වික්ෂිප්ත කරන්නේ නැතිනම් ඒ ධානය තුළ බොහෝ වේලාවක් මනස පවත්වන්නට පුළුවන් හැකියාවට කියනවා ධාන සමාපත්තිය කියලා. ඒ වගේම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගයේ ඵලයකට Tamanගේ මනස එහි පවත්වාගෙන නිවන් අරමුණු කරමින් ඒ මාර්ගඵල தত্ত্বයක නැවත නැවත මනස පවත්වා ගන්නට පුළුවන් නම් වෙනත් බාහිර ආරම්මණයකින් වෙනස් නොවි ඒකට කියනවා ඵල සමාපත්තියයි කියලා. ඒ වගේම රහතන් වහන්සේ නමක් හෝ අනාගාමී උතුමන් වහන්සේලා අෂ්ට සමාපatti උපදවාගෙන තියෙනවා නම් සංඥා වේදිත නිරෝධයට පැමිණිලා සංඥා දැනෙන නොදැනෙන ස්වභාවයත් නිරුද්ධ කරලා උන්වහන්සේලාට නිවන් සුව භුක්ති විඳින්මින් මනස පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා අන්න ඒ විදිහට Nirodhයට සමවැදී පවතින්නට පුළුවන් අවස්ථාව අපි හඳුන්වනවා Nirodha ඵල සමාපත්තියයි කියලා. එහෙමනම් සමාපatti කියලා කියන්නේ බාහිර අරමුණු වලින් මනස වික්ෂිප්ත නොවි අදාළ අරමුණ තුළ මනස බොහෝ වේලාවක් පවත්වන්නට පුළුවන් හැකියාව හඳුන්වනවා සමාපත්තියයි එහෙම නැත්නම් සමවැදීමයි කියලා. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල සමාපත්තියක් පිළිබඳව. ඒ කියන්නේ අකුසලයට සමවදින්නට පුළුවන් අකුසලය වඩවන්නට පුළුවන්. දැන් මේ කාරණේ අහනකොට කෙනෙකුට එක්වරම තරමක් වික්ෂිප්ත බවක් ඇති වෙන්නට පුළුවන්. අපි අකුසලයට සමවැදීමක් අකුසල භාවනාවක් පිළිබඳව මීට පෙර අහලා නැත. අපි අහලා තියෙන්නේ කුසල භාවනාවක් පිළිබඳව පමණයි කියලා. ඒ කුසල භාවනාව පිළිබඳව තමයි අපි නිතර කතා කරන්නේ කුමක් නිසාද? කුසල භාවනාව අපට ප්‍රයෝජනවත් වන නිසා. මේ අකුසල භාවනාව ගැන අකුසල සමාපත්තිය ගැන අපි නිතර නිතර කතා නොකලට සියලු දෙනාම නිතර නිතර කරලා පළපුරුද්ද තියෙන්නේ අත්දැකීම් තියෙන්නේ හුරු පුරුද්ද තියෙන්නේ අකුසල භාවනාව අකුසල සමාපත්තිය පිළිබඳවයි. නමක් වශයෙන් මේක අහලා නැතුවට මේක ඉස්සරලා විග්‍රහ කරලා තේරුම් අරගන්නට උත්සාහ නොකලාට අපි හැම කෙනෙකුටම දෛනික ජීවිතය තුළ මේ පිළිබඳව අත්දැකීම් ඕනෑ තරම් හොයාගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අකුසල භාවනාව අකුසල සමාපත්තිය පිළිබඳව කරුණු දැන හඳුනා ගත්තොත් අපට උදව් වෙනවා කුසල භාවනාව කරන්නට. කුසල භාවනාවේදී අපි කියන බාධක, අපි කියන කම්කටොළු, අපි කියන සියලුම ගැටලු මේ අකුසල භාවනාවේදී කොහොමද අපි මගහරවා ගන්නෙ කියලා කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් කොහොමද ඒක කෙරෙන්නේ කියලා નિවරදිව හඳුනා ගත්තොත් අන්න ඒ නිසයි අපි මේ සූත්‍රය පිළිබඳව පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට උත්සාහවත් උනේ භාවනා කියලා කියන්නේ වැඩිමයි භාවනා කියන වචනේ අර්ථය වඩනවා කියන එකයි. භාවේති කියන්නේ pāli භාෂාවේ තියෙන වචනයක්. එහි අර්ථය වඩනවා කියන්නේ කියන එක. එතකොට භාවනාව දෙආකාරයකින් සිද්ධ කරන්නට පුළුවන්. ඒ තමයි අපි වඩන්නේ මොනවද? අපේ මනසේ තියෙන චෛතසික. එහෙම නැත්නම් සිතුවිලි. මනෝභාවයන් වඩන්නේ. ඒ මනෝභාවයන් කොටස් දෙකකට බෙදෙනවා. කුසල සිතුවිලි සහ අකුසල සිතුවිලි වශයෙන්. එහෙමනම් ඒ කුසල සිතුවිලි වඩනවට අපි කියනවා කුසල භාවනාවයි කියලා. අකුසල සිතුවිලි වඩවනවට කියනවා අකුසල භාවනාවයි කියලා. කුසල් සිතුවිලි වඩවන්නට ගියාම අපට නොයෙකුත් බාධක නොයෙකුත් ගැටලු මතුවෙනවා ඒ පිළිබඳව අපට පළපුරුද්දක් නැතිකම නිසා අකුසලයේ වඩවන්නට අකුසල භාවනාව කරන්නට ගියාම එහෙම බාධක මතු නොවෙන්නට හේතුව තමයි දීර්ඝ කාලයක් මුළුල්ලේ සසරේ අපි නැවත නැවත පුහුණු කරලා තියෙන්නේ හුරු කරලා තියෙන්නේ මේ අකුසලය වඩන්නට සහ අකුසලයට සමවදින්නටයි. ඒ නිසා යම්කිසි අකුසල අරමුණකට අපේ මනස නැගී සිටි සැනින්ම හරියටම පීලි දෙකක් උඩට යොමු කරපු කෝච්චියක් වගේ රියදුරාට 아무තු වෙහසක් ගන්නට තරම්ම දෙයක් නැහැ. ඒ පීලි දෙකෙන් පිටපණින්නේ නැතුව පවත්වා ගන්නට විතරයි ඔහුට තියෙන කාර්යභාරය වෙන්නේ. නමුත් එහි එන්ජිම පණ ගැන්නුවයින් පස්සේ අර පීලි දෙක දිගේ කෝච්චිය ඉදිරියට ගමන් කරනවා. අන්න ඒ වගේ අකුසලය නැවත නැවත පුහුණු කරලා පළපුරුද්ද තියෙන නිසා යම් අකුසල අරමුණක් පැමුණුණු සැනින් අපේ මනස අකණ්ඩවම ඒ ඔස්සේ ගලාගෙන යන ස්වභාවයක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. නමුත් කුසල භාවනාව කරනකොට හරියට අපේ මහපාරේ වාහනයක් ධාවනය කරන්නට උත්සාහ කරන්නාසේ නොයෙකුත් බාධක පැමිණෙනවා. ඉදිරියට පැමිණෙන ඒ වෑදී අපි වාහනය නවත්වා ගන්නට ඕන. අවශ්‍ය තැනදී වාහනය වේගවත් කරන්නට ඕන. ඒ වගේම හරවන්නට ඕන තැනින් හරවන්නට ඕන. ඒ වගේම නලාවනාද කරන්න ඕන තැන නලාවනාද කරන්න ඕන මේ නොඑක් දේවල් කරමින් Tamanගේ වාහනයක් Tamanොත් රැකිලා අනුන්ගේ වාහනත් අනුනුත් රැකගෙන ඊටාම් ප්‍රවේශමෙන් බොහෝ බාධක මැද්දේ තමයි වාහනයක් පදවාගෙන යන්නට සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ කුසල භාවනාව කරන්නට ගිය තැනදී අපට දහසකුත් එකක් බාධා හමු වෙනවා ඒ සියලු බාධා මැඩගෙන ඒ සියල්ල විනිවිදගෙනයි අපට ඉදිරියට කුසල භාවනාව කරන්නට සිද්ධ වෙනවා. නමුත් යම්කිසි කෙනෙක් නිවැරදිව කුසල භාවනාව පුරුදු පුහුණු කරගත්තොත් ඒ තැනත්තාට වැටහෙනවා අර රේල් සීල්ලක් උඩ යන කෝච්චි පෙට්ටි ටිකක් වගේ නෙමෙයි අවකාශයේ ඕනෑම තැනක කැමැති කැමැතිසේ කැමැති වේලාවක් හැසිරෙන්නට පුළුවන් යම්කිසි උපකරණයක්සේ අපේ මනස කිසිම සම්බාධකයකින් තොරව කිසිම බාධකයකින් තොරව රිසිසේ හසුරුවන්නට හැකියාව තියෙනවා මේ කුසල භාවනාව නිවැරදිව පුරුදු පුහුණු කරගත්තු තැනැත්තාට. අර මුල් අවස්ථාවේදී අපට අකුසලයේ වැඩිම පහසුයි වගේ වැටහෙන්නේ දීර්ඝ කාලයක් අපට එය කරලා තියෙන කලපුරුද්ද නිසායි. අපි උදාහරණයක් හැටියට ගත්තොත් එදිනදා ජීවිතයේ Taman කාර්යාලයේ වැඩ කරමින් ඉන්න අතරතුරේ තව කෙනෙක් Tamanට අවඥා සහගත වචනයක් ප්‍රකාශ කළාය කියලා හිතමු. ඒ වචනේ පිළිබඳව අපි ඒ මොහොතේ තරමක් මැදහත්ව සිනාමුසු මුහුණින් ඒක නොසලකා හරිනවා. නමුත් එහෙම අපි කරන්නේ තව බොහෝ දෙනා ඉන්නවා එතන තව බොහෝ දෙනා ඒක අහගෙන ඉන්නවා තව බොහෝ දෙනා බලාගෙන ඉන්නවා ඒ නිසා හැමදෙනාම ඉදිරියේ අපට කුපිත වෙලා කටයුතු කරන්න පුළුවන්කමකුත් නැහැ ඒ වගේම කුපිත වෙන්න තරම් දෙයක් අපට මේ වචනය තුල පෙනෙන්නෙත් නැහැ යම්කිසි සියුම් අපහාසයක් ඒ තුල ගැබ් වෙලා තියෙන බව පමණක් අපට සැනකින් දැනෙනවා නමුත් ඒ වෙලාවේ අපි නිහඬව සිනාමුසු මොහොනින් ඒක ඉවසා ගන්නවා නමුත් ටික වේලාවක් යද්දී අපට කාර්යාලයේ අනිකුත් වැඩ කටයුතු කරගෙන යන අතරතුරේදී නැවත නැවත මේක සිහිපත් වෙන්නට ගන්නවා. ඒ සිහිපත් වෙද්දී අපට හැඟෙනවා මේ තනත්තා කුමක්ද මේ කිව්වේ? මේ කියන්නට ඇත්තේ මේ පිළිබඳව නේද? කවුද ඔහුට ඒ පිළිබඳව තොරතුරු දුන්නේ? මගේ අඩුපාඩු ගැන කවුද ඔහුට කිව්වේ? අහවලා තමයි කියන්නට ඇත්තේ. එහෙමනම් එහෙම දැනගත්තා වුණත් මේ සෙනඟ ගොඩක් ඉදිරියේ ඇයි මේ තනත්තා මේ විදිහට මට අපහාස කළේ? අපි කොච්චර මේ මිනිස්සුන්ට උදව් කරලා තියනවද? අපි කොච්චර ඒ අයගේ අපහසු අවස්ථාවලදී සහාය වෙලා තියනවද? නමුත් කෙලෙහි ගුණයක් නැති මිනිස්සු මේ විදිහට අපට අවඥා සහගත දේවල් කියනවා අවලාද නගනවායි කියලා මෙහෙම නැවත නැවත කල්පනා වෙන්න කල්පනා වෙන්න අර කියපු වචනයට අපි වැඩි අගයක් ආරෝපණය කරනවා අපේ මනස තුලින්. නැවත නැවත ඒ පිළිබඳව කල්පනා කරනකොට ගැඹුරට ගැඹුරට සිතමින් යද්දී අපට නොදැනීම අපේ මනස තුල එක්තරා මනෝභාවයක් වැඩෙනවා. ඒ කුමක්ද වැඩෙන මනෝභාවය? අර කරුණ ප්‍රතික්ෂේප කරන්නා වූ පටිඝය හෙවත් ද්වේෂය අපේ මනස තුල වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම කාර්යාලයේ වැඩ කටයුතු නිම කරලා අපි ආපසු නිවස බලා යද්දී අපි බස් රථයට හෝ Tamanගේ වාහනයට හෝ ගොඩ වෙලා බාහිර ශබ්ද බද්ද සියල්ලක්ම තියෙද්දී උනත් අපට අර අරමුණ නැවත නැවත සිහි වෙන්නට පටන් ගන්නවා. වාහනවල නලා හඳ නගනවා, ඒ වගේම වෙලෙන්දු නොඑක් දේවල් විකුණන්නට කෑකෝ ගහනවා, ඒ වගේම බස් එකේ හඬ ඇහෙනවා, අනෙකුත් වාහනවල හඬ ඇහෙනවා, ළඟ ඉන්න අය කතා බහ කරනවා නොඑක් දේවල් පිළිබඳව කෑකෝ ගහනවා, ඒ වගේම තවත් නොයෙකුත් පීඩාවන් බාධාවන් දහසකුත් එකක් අපට එහිදී පැමිණෙනවා. නමුත් ඒ සියලු බාධක අතරේ වුණත් ඒ කිසිවක් නොදැනී අපේ මනස අර තැනත්තා කියපු කාරණේ පිළිබඳව නැවත නැවත ගැඹුරට කිඳා බහිනවා. වෙනදා නිවසට ළඟා වෙන්නට පැයක් ගත වෙනවා නම් වාහනේ නිවස ආසන්නයට වෙනකොට අපොයි පැයක් ගත වුණාද කියලාවත් අපට නොදැනෙන තරමට විනාඩි කිහිපයක් ගත වුණාසේ කාලයත් අද කෙටි වුණා වගේ අපට දැනෙන මට්ටමට කාලය ගැන හැඟීම් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා බාහිර සද්දබද්ද බාහිර බාධක බාහිර පීඩාවන් සියල්ලක්ම මනසින් අමතක වෙලා අර අරමුණ තුලම ඒ ද්වේෂය තුලම නැවත නැවත මනස පවත්වන්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. දැන් මේ කුමක්ද සිද්ධ වුනේ? අර තනත්තා අපහාසාත්මක වචනේ කියන මොහොතේදී අපි ඒක මදහත් සිතින් මගහැරලා ගියා. නමුත් දෙවනුව ඒ ගැන හිතන්න හිතන්න කල්පනා කරන්න කරන්න නැවත නැවත අපේ මනසේ ද්වේෂය වර්ධනය වුණා. එමනම් මුල් අවස්ථාවේ වචනේ ඇහෙනකොට නොතිබුණු ද්වේෂයක් පසු අවස්ථාවේදී වර්ධනය වුණා. එහෙමනම් ද්වේෂය නැමැති පාප ධර්මය නැවත නැවත වර්ධනය කළා. ඒකට කියනවා අකුසල භාවනාවයි කියලා. ඊට පස්සේ බස් රථයේ පැමිණෙද්දී හෝ වාහනේ පැමිණෙද්දී අපි මොකද්ද කළේ? බාහිර කිසිම අරමුණකින් අපේ මනස කැළඹෙන්නේ නැතිව කාලය කොච්චර ගත වුණාද? අහල පහල ඇහිච්ච සද්ද මොනවද? වාහන කීයක් පසු කළාද? ඒ වගේම ළඟ ඉන්න අය මොනවද කතා කළේ? ඒ කිසිවක් අපේ මනසට වැදගන්නේ නැතිව අර එකම අරමුණෙහි ගිලී පවතින්නට අපට පුළුවන් වුණා. අන්න ඒකට කියනවා අකුසල සමාපත්තියයි කියලා අකුසලයට සමවදිනවයි කියලා. සමහර වෙලාවට අපි වඩා ප්‍රියමනාප කතා බහක යෙදලා ඉන්නකොට එහෙම නැත්නම් ගැඹුරු කතාවක යෙදලා ඉන්නකොට අපට වුණත් ඔය දේ වෙනවා විහාරස්ථානයේදී විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලාට රැස් වෙන්නට ඝණ්ඨාවක් නාද කරනවා ඒකට අපි කියනවා gediya ගහනවායි කියලා මේ ඝණ්ඨාව මේ සීනුව පන්සල් වත්තේ අස්සක් මුල්ලක් නැර හැම තැනටම ඇහෙන විදිහේ හඬක් තමයි එින් නිකුත් කරන්නේ භික්ෂුන් වහන්සේලාට දානකට වඩින්න, ගිලම්පස වළඳන්න, එහෙම නැත්නම් රැස් වෙන්නට, නිබඳු සංඥාවක් දෙන්නට. සමහර අවස්ථාවලදී අපි අත්දකලා තියෙනවා ඒ සීනුවට මීටර කීපයක් ආසන්නයෙන් අපි කතා බහ කර කර ඉන්නවා. නමුත් සීනුව ගහලා තියෙනවා එහි හඬ අපට ඇහිලා නැහැ. වෙනදා පන්සල් වත්තේ කොතනක හිටියත් ඇහෙනේ සීනු නාදය එදා නැහුනේ කුමක් නිසාද අපේ කන දිහිරි වෙලා තිබුණ නිසා නෙමෙයි. එය අපේ කන තුලින් අපි මනසට ගත්තේ නැහැ කුමක් නිසාද? මනස වෙනත් ආරම්මණයක දැඩිව එල්බගෙන හිටපු නිසා. අන්න ඒකටයි සමාපත්තියයි කියලා කියන්නේ. නමුත් කුසලයේ තුල අපිට ඒ විදිහෙන් සමවදින්නට කිව්වොත් අපිට ඒක දුෂ්කරයි. එක්තරා කාලවක වානුවක මට හිතුණා කවමදාකවත් මේ භාවනාව කියන්නේ සමාධිය කියන්නේ මොකක්ද කියලාවත් මට නම් තේරුම් ගන්නටවත් බැරි වේවි. ඇයි එහෙම හිතුනේ? ඊතරම්ම මනස වික්ෂිප්ත වෙන නානා අරමුණු කෙරෙහි වේගයෙන් ඇදී යන ස්වභාවයක් අපේ මනස තුල පවතිනවා. මේ ස්වභාවය දකිනකොට කෙනෙක් පැති ගන්නවා. කෙනෙක් කලබල වෙනවා. භාවනා කරන්ට කිව් සැනින්ම කෙනෙක් කියන්නේ අපිට නම් කොහොමවත් මනස එකඟ කරන්නට බැහැ කියලා. මනස එකඟ කරගන්න භාවනා කරන්න ඒ මනස එකඟ කිරීමම තමයි ඒ භාවනාවේ එකම ප්‍රතිඵලය කියලා සමහරු කල්පනා කරනවා. ඒකාග්‍රතාවය කියලා කියන්නේ එක් ප්‍රයෝජනයක් පමණයි. තව ප්‍රඥාව වැඩෙන්න, වීර්ය වැඩෙන්න, අදිෂ්ඨානය වැඩෙන්න මේ හැම ආකාරයකින්ම බෝධිපාක්ෂික ධර්ම තවත් 36ක් බෝධිපාක්ෂික ධර්ම 37න් ඒකාග්‍රතාවය කියන කාරණය වෙන් කළාම තවත් 36ක්ම තියෙනවා අපට වර්ධනය කරන්න. එහෙමනම් එකඟ බව විතරක් නෙමේ භාවනාව තුළින් වැඩෙන්නේ. නමුත් මේ කිසිවක් වඩවා ගන්නට බැරිව අපේ මනස වික්ෂිප්ත වෙන්නේ කුමක් නිසාද? අපි අර අකුසල භාවනාව කරපු හැටියට නෙමෙයි කුසල භාවනාව කරන්න උත්සාහවත් වෙන්නේ. ඒ කියන්නේ අපි කුසල භාවනාවක් කරන්න කිව් සැනින්ම උත්සාහ කරන්නේ සියලු සත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙත් වඩන්න කිව්වහම අපි එහෙම වාක්‍යයක් අරගෙන ඒක නැවත නැවත මෙනෙහි කරන්නට උත්සාහ කරනවා. නමුත් එහෙම මෙනෙහි කළාම යම්කිසි සංහිඳියාවක් සම්සුන් බවක් ඇති වෙනවා. නමුත් හැබෑවටම මෛත්‍රිය වැඩෙනවද? ඇයි වැඩෙන්නේ නැත්තේ? ඒ වැඩෙන්නට පුළුවන් හැටියට නෙමෙයි අපි ඒ පිළිබඳව මෙනෙහි කළේ. දැන් අර අකුසල භාවනාව කරනකොට අපි කොහොමද හිතුවේ මේ තනත්තා මට අපවාද කළා අපවාද කළා අපවාද කළා කියලාද අපි හිතුවේ? එහෙම නෙමෙයි අපි හිතුවේ. ඒ අපවාද කළා කියන කාරණය මූලික අරමුණ වුණත් අපි ඒ ඔස්සේ දිගින් දිගට දිගින් දිගට එක එක පැතිවලින් අපේ මනස ගැඹුරට මෙහෙව්වා. ඒ තනත්තාට කරපු උදව්පදව් ඒ තනත්තාට අපවාද කරපු හැටි අනිත් අය එතන බලා හිටපු හැටි ඒගොල්ලන්ගේ මුහුණු වල තිබිච්ච අවඥා සහගත ස්වභාවය ඒ වගේම පුද්ගලයින්ගේ පවතින අකෘතඥ ස්වභාවය මේවා පිළිබඳව නැවත නැවත එකින් එකට එකින් එකට ගැඹුරට මනස විහිදවද්දී තමයි අපේ මනසේ ද්වේෂය නැමැති මනෝභාවය නැවත නැවත වර්ධනය වෙන්නට පටන් ගත්තේ නමුත් කුසල භාවනාවක් කරන්න ගියාම අපි එහෙම කරන්නේ නැහැ. අර එක වචනයක් අරගෙන එක වාක්‍යයක් අරගෙන නැවත නැවත හිත හිතා ඉන්නවා. ද්වේෂය වුණත් එක වචනයක් අරගෙන හිත හිතා සිටියට ද්වේෂය වර්ධනය වෙන්නේ පින්නතුනේ. ඒ පුද්ගලයා මට දැන්නා දැන්නා දැන්නා කියලා හිත හිතා සිටියට ද්වේෂය වැඩෙන්නේ ඔහු මට අපහාස කළා අපහාස කළා කියලා හිත හිතා සිටියට ද්වේෂය වැඩෙන්නේ එහෙමනම් ද්වේෂය වැඩුණේ ඒ වචනයක් මත එල්ලීගෙන ඉඳලා නෙමේ එහි සිදුණු දේ පිළිබඳව මනස ගැඹුරට ගැඹුරට මෙහෙයවද්දී තමයි මේ මනෝභාවය අපේ මනස තුල වර්ධනය වෙන්නට පටන් ගන්නේ. කුසල භාවනාවක් කරද්දී අන්න ඒ ක්‍රමය අපි භාවිතා කළොත් අපි කාටත් පුළුවන්කම තියනවා ඒ කුසලය ටිකෙන් ටික අපේ මනස තුල වර්ධනය කරගන්න. මෙත් වඩන්නට ඕනෑ නම් සියලු සත්වෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන වාක්‍ය අපට මුලින් උදව් වෙනවා. නමුත් මේ වාක්‍ය වචන මත විතරක් එල්බගෙන ඉන්නට උත්සාහ නොකොට සුවපත් වෙන්නේ කොහොමද? නිදුක් වෙන්නේ කොහොමද? ඒ වගේම සැපවත් වෙන්නේ කොහොමද? කෙනෙකුට දුක් ඇති වෙන්නේ මොකක් නිසාද? මේ විදිහෙන් ටිකක් අපේ මනස මෙහෙवला ඒ සුවපත් භාවය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕනේ. අපට දුක ඇති වෙන්නේ කායිකව පමණක්ද? මානසිකවත් දුක ඇති වෙනවද? කායික දුක් ඇති වෙන්නේ මොන මොන හේතු නිසාද මානසික දුක් ඇති වෙන්නේ මොන මොන හේතු නිසාද මේවා පිළිබඳව හොඳ අවබෝධයක් නැත්නම් මෛත්‍රිය කියන එක අවදි කරන්නට පහසු වෙන්නේ නැහැ අපේ මනසට ද්වේෂය විතරක් නෙමෙයි පින්නතුනි මෛත්‍රියට බාධා වෙන්නේ අපේ මනස කිලිටි කරන අඳුරු කරන වික්ෂිප්ත කරන ඕනෑම අකුසල පාප ධර්මයක් මෛත්‍රියට බාධකයක් හැටියට මතුවෙන්නට පුළුවන්. එවනම් ඒ අකුසල පාප ධර්මයන්ගෙන් මනස නිදහස් කරගත්තු තැනයි එබඳු පාප ධර්මයන් මනසින් යටපත් කරගත්තු තැනයි අපේ මනසේ යම්කිසි සංහිඳියාවක් සංසුන් බවක් ගොඩනගා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ සංහිඳියාව සංසුන් බව තුළින් තමයි සෞම්‍ය භාවය අත්දකින්නට පුළුවන් වෙන්නේ. ඒ සෞම්‍ය භාවය තුළින් තමයි මෙත්තාව කියන එක අත්දකින්නට පුළුවන් වෙන්නේ. ඒ Taman විසින් අත්දකින්නා වූ මෙත්තාව තමයි බොහෝ දෙනා වෙත පතුරවා හරින්නට පුළුවන් වෙන්නේ. මේ මනෝභාවය හරියට හඳුනාගෙන වර්ධනය කළොත් තමයි අපට ඒ බොහෝ දෙනා වෙත වඩවන්නට පුළුවන් වෙන්නේ. දැන් අපි නැවත වතාවක් කල්පනා කරමු අර අකුසලයේ වැඩුණු ආකාරය පිළිබඳව. දැන් ද්වේෂයේ ටිකෙන් ටික කාර්යාලයේදී වර්ධනය වුණා Tamanගේ නිවසේදී ඒ වාහනේදී වර්ධනය වුණා ආපහු නිවසට ආවයින් පස්සේ Taman මුහුණකට හොදද්දී කැම ටික කද්දී මේ හැම මොහොතකම අර ද්වේෂය පවතිනවා දැන් ද්වේෂයට අරමුණු වුණේ එක පුද්ගලයෙක් වුණාට ද්වේෂය මනසේ වර්ධනය වෙලා පළපදියම් වුණාට පස්සේ අපි ළඟට එන්නේ කොයිතරම් හිතවත් කෙනෙක් වුණත් ඒ පුද්ගලයා කෙරෙහි පවා ගැටෙන්නට කිපෙන්නට අපේ මනස උත්සාහවත් වෙනවා එහෙමනම් අපේ මනස මුලදී ගැටුනේ එක්කෙනෙක් අරමුණු කරගෙන විතරයි. නමුත් ඒක වර්ධනය වුණාට පස්සේ අපි ළඟට එන කොයිතරම් හිතවත් කෙනෙක් වුණත් Tamanගේ බිරිඳ, Tamanගේ දරුවන්, Tamanගේ අම්මා තාත්තා, Tamanට කැම ටික ගෙනත් දුන්නා, Tamanට තේ ටික ගෙනත් දුන්නා. නමුත් ඒකත් එක්කලත් මනස ගැටෙන්නට පුළුවන්. කුමක්ද හේතුව? ඒ ආරම්මණය අපි අත්විඳින්නේ මනසින් නිසා. මනස කිලිටි වෙලා නම් මනස කැළඹිලා නම් අරමුණු ගන්නා ප්‍රධානම තන අවුලටපත් වෙලා නම් අපි ගන්නා හැම ආරම්භණයක් එක්කම මනසේ ගැටුමක් ඇති වෙනවා. අන්න දැන් මොකද වෙලා තියෙන්නේ? Tamange මනසේ අකුසලය වඩවලා අකුසල භාවනාව කරලා බොහෝ වේලා තමන්ගේ අකුසලයට සමවැදී ඉඳලා ඊට පස්සේ ඒ අකුසලය අනිත් හැමදෙනා වෙතම පතුරුවා හරින මට්ටමට දැන් තමන් ක්‍රියාත්මක වෙනවා. තමන් හිතන්නේ නෑ මේ තනත්පත් මට වැරදි කළා මේ තනත්පත් වැරදි කළා කියලා. නමුත් අර කිලිටිවුණු මනෝභාවයෙන් ද්වේෂ සහගත සිතින් ඉන්නකොට ඒ තනත්පත් එක්කලා කවුරු කතා කළත් කුපිත වෙන එක තමයි සිද්ධ වෙන්නේ. මොන හොඳ වැඩේ කරන්නට උත්සාහ කළත් ඒ තනත්තා ගැටෙන එක තමයි සිද්ධ වෙන්නේ. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? අර මනස තුල වැඩුණු මනෝභාවය බාහිරට විසිරී යන ආකාරයයි. එහෙමනම් ද්වේෂය වැඩුණහම වෛරක්කාරයයි මිත්‍රයයි කියන ભેදයකින් තොරව හැමදෙනා වෙතම එක හා සමාන ඒ द्वේෂය පැතිරී යනවා. එහෙමනම් මෛත්‍රිය කියන ස්වභාවය හරියට හඳුනාගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රිය පමණක් නෙමෙයි අනෙකුත් කුසල භාවනාවන් කොයිකකටත් මේක සාධාරණයි. අපි උදාහරණයක් හැටියට මෛත්‍රිය ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට මෛත්‍රිය හඳුනාගෙන Tamanගේ මනස තුල වර්ධනය කරගත්තොත් අසම්බාධං අවේරං අසපත්තං ඒ මෛත්‍රියට කිසිම බාධකයක් නැහැ මොකද හතුරෙක් කිය මිතුරෙක් කියලා කිසිම වෙනසක් නැහැ අර ද්වේෂය කිසි වෙනසක් නැතුව හැමෝම වෙත පැතිරී ගියාසේ මෛත්‍රියත් අපට කිසිම බාධකයකින් තොරව හැමෝම වෙත පතුරවා හරින්නට පුළුවන්කම තියෙනවා අසම්බාධං ඒකට කිසිම සම්බාධයක් නැහැ අවේරං කිසිම වෛරී පුද්ගලයෙකුට හරස් වෙන්නට පුළුවන් කමක් නැහැ. අසපත්තං කිසිම කෙනෙකුට ඒ Tamanගේ මනෝභාවය අහුරා සිටින්නට පුළුවන් කමක් නැහැ. සියල්ල විනිවිදගෙන සියලු තැන පතුරන්නට පුළුවන් සෞම්‍ය වූ මනෝභාවයක් Tamanගේ මනස තුල ගොඩනගන්නට පුළුවන්. නමුත් එහෙම කරන්නට පුළුවන් වෙන්නේ අර වචනයක එල්ලී සිටීමෙන් නොවේ. මෛත්‍රිය කියන්නේ කුමක්ද කියලා හඳුනාගෙන ඒ මනෝභාවය නැවත නැවත මනස තුල වඩවාගෙන භාවනා කරලා එයට සමවදින්නට පුළුවන් මට්ටමට Tamanගේ මනස පුරුදු පුහුණු කරගත්තාම ඊළඟට ಗುಣධම් වඩන බොහෝ දෙනා කියන තවත් කාරණයක් තමයි අපිට භාවනා කරන්නට බැරි ඒකට කාල වේලාව අපට නැහැ. දරුවන්ගේ වැඩ, රැකී ආරක්ෂා වැඩ, ඒ වගේම නිදිමත, බාහිර කරදර මේ බොහෝමයක් නිසා හාමුදුරුවනේ අපට භාවනා කරන්න කාල වේලාව නැහැ. ඊළඟට මට කකුල් දෙක නවන්නට බෑ මම දැන් වයස්ගත වෙලා ඉන්නේ මං හදිසි අනතුරකට භාජනය වෙලා ඉන්නේ ඒ නිසා හාමුදුරනේ මට වාඩි වෙලා භාවනා කරන්න බෑ ඒ වගේම මට පොඩි දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ පාසල් ලැබන්න තියෙනවා මට වැඩිහිටි දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ ආවාහ විවාහ කරලා දෙන්න ඕනේ මට මොනුවරු මිනිබිරියෝ ඉන්නවා ඒගොල්ලෝ බලා හදා ගන්නට ඕනේ ඒ නිසා මට භාවනා කරන්න කාල වේලාවක් නැහැ මේ සියල්ලෙන් නිදහස් වෙලා හුදකලා තැනකට ගිහිල්ලාවත් භාවනා කරන්නට ඕනේ කියලා ඇතන් කෙනෙක් හිතනවා තව සමහරු කල්පනා කරනවා අපි භාවනා කරන්න ගියාම ඔන්න කෙනෙක් ඇවිත් රේඩියෝ දානවා තව කෙනෙක් ඇවිල්ලා රූපවාහිනිය දානවා තව කෙනෙක් කෑකෝ ගහනවා අරහෙන් වාහන හෝන් ගහනවා මේවා නිසා අපට භාවනා කරන්න බෑ දැන් හිතලා බලන්න අර අකුසල භාවනාව කරන්න මේ එකක්වත් අපට බාධා වුණාද? ඒ අකුසල භාවනාවේ द्वේෂය මනස තුල වැඩෙද්දී ඒ द्वේෂය තුලට අප සමවැදී සිටිද්දී මේ එකක්වත් අපට බාධකයක් වුන්නේ නැහැ. තමන්ට පාසල් යන දරුවෝ ඉන්නවාය, තමන්ට වැඩිහිටි දරුවෝ ඉන්නවාය, තමන්ට මුණුබුරු මිනිබිරියෝ ඉන්නවාය, බාහිර ශබ්ද ඇහෙනවාය, අසවලා රූපවාහිනිය දැම්මාය, අසවලා රේඩියෝ දැම්මාය, මට කකුල් දෙක නමන්නට බැරිය මට මේකට යොදවන්නට කාලයක් නැතය මේ එකක්වත් බාධාවක් නොවේ හැම මොහොතකම සියලු බාධා යටපත් කරගෙන Tamanගේ අරමුණ මත කිඳා බැසගෙන පවතින්නට Tamanට පුළුවන් වුණා. එහෙමනම් අපට පිළිගන්නට සිද්ධ වෙනවා මේ බාහිර බාධක එකක්වත් අපේ මනස වඩවන්නට බාධාවක් නොවේ. එවනම් බාධාව වෙන්නේ අපි හිතනවා ඒවා අපට බාධාවක් කියලා බාධාවක් කියලා හිතූ තැන් පටන් අපේ මනස විසින් මේ ආරම්මණය නැවත නැවත මතු කරලා අපේ මනසට බාධා කරනවා. එහෙමනම් පින්නතුනේ නිවැරදිව හඳුනා ගත්තොත් අපට වැටහෙනවා මේ අකුසල භාවනාව පමණක් නොවේ කුසල භාවනාවත් අපට මේ විදිහෙන් වඩන්නට පුළුවන් නම් මේ විදිහෙන් පුහුණු කරන්නට පුළුවන් නම් වාහනේදීය බස් එකේදීය මහමගදීය යුද පිටියේදීය gedara doreදී අන් අය සද්දබද්ද කරන තැනදී කියලා වෙනසක් නැතුව අපට ඕනෑම තැනකදී භාවනාව පුහුණු කරන්නට පුළුවන්. හැබැයි මෙහි මූලික ස්වභාවය අපි નિවරදිව හඳුනාගත්තොත්. ඒ මූලික ස්වභාවය හරියට හඳුනා ගන්නට හොඳම ක්‍රමය තමයි අපි එදිනදා ජීවිතයේ අකුසල භාවනාව කරන්නේ කොහොමද කියලා හොඳට තේරුම් කර ගැනීම. නැවත නැවත ඒ පිළිබඳව මෙහෙම එක් එක් පියවර සද්ද බද්ද තියෙන තැනදී මම කොහොමද කටයුතු කළේ? බාහිර බාධක තියෙන තැනදී මම කොහොමද කටයුතු කළේ? ඒ වගේම මට දහසක් වැඩ කටයුතු තියෙද්දී මම කොහොමද අකුසලයේ වැඩෙන්නේ අන්නේ හැම අවස්ථාවක්ම හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් Tamanට වැටහෙනවා එහෙමනම් කුසල භාවනාව Tamanට දියුණු කරන්න බැරි වෙන්නේ මොන මොන ගුණාංගවල අඩුපාඩුකම් නිසාද කියලා Tamanට තේරුම් ගන්න පුළුවන් එමනම් මූලික වශයෙන් අපි ඔය ටික පැහැදිලි කළේ මේ අකුසල භාවනාව යකුසල සමාපත්තියයි කියන්නේ මොකක්ද කියලා નિවැරදිව හඳුනාගත්තොත් ඒ පුද්ගලයාට පුළුවන්කම තියනවා අකුසලයෙන් නිදහස් වෙන්නටත් ඒ වගේම කුසල භාවනාව ප්‍රගුණ කරන්නත්. බුදුරජාණන් වහන්සේ මේ අකුසල සමාපatti සූත්‍රයේදී කරුණු පහක් දක්වනවා අපට අකුසල සමාපත්තියෙන් ගැලවෙන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හෝති යාව සද්ධා පච්චුපට්ඨිතා හෝති මහණෙනි යම් කෙනෙකුගේ සද්ධාව අවදි වෙනවා නම් ඒ මනසේ සද්ධාව පවතින තාක්කල් ඒ මනසේ අකුසල සමාපත්තියකට ඉඩක් නැහැ. ඒ කියන්නේ සද්ධාව තියෙනවා නම් මනසේ අකුසලයේ වැඩෙන්නටවත් අකුසලයේ සමවදින්නටවත් ඉඩක් නැහැ. යතෝචකෝ ආවුසෝ යතෝචකෝ භික්කවේ සද්ධා අන්තරහිතා හෝති අසද්ධ්‍යම් පරිඋත්ථාය තිට්ඨති මහණෙනි යම් මොහතක ඒ පුද්ගලයාගේ මනසේ සද්ධාව ගිලිහිලා යනවද එකල්හි අසද්ධාව හෙවත් සැකය උත්සන්න වෙනවා අත අකුසලස්ස සමාපatti හෝති. අන්න සද්ධාව ගිලිහිලා ගිහිල්ලා සැකසංකා ආදී පාප ධර්මයන් මතුවෙනකොට එතෙන් පටන් මේ පුද්ගලයාගේ මනස අකුසලයේ වඩවන අකුසලයට සමවදින තැනට පැමිණෙනවා. එහෙමනම් පින්නතුනි මේ කාරණයෙන් සතහගතයන් වහන්සේ දේශනා කරන්නේ යම් කුසලයක් අපේ මනසේ රඳවා ගන්නට පවත්වා ගන්නට පුළුවන් නම් එය පවතින තාක් ඒ සිතේ අකුසල් සිතුවිලි පහළ වෙන්නේ නැහැ. අකුසල සිතුවිලි සහ කුසල් සිතුවිලි මිශ්‍රව අපේ මනසේ ගොඩ නැගෙන්නේ නැහැ. එක් සිතක අකුසල් සිතුවිලි නම් අකුසල්මයි, එක් සිතක කුසල් සිතුවිලි නම් කුසල් සිතුවිලිමයි. ඒ නිසා කුසල් සිතුවිලි ඇති තැනක අකුසල් සිතුවිලි හටගන්නේ නැහැ. අකුසල් සිතුවිලි ඇති තැනක කුසල් සිතුවිලි හටගන්නේ නැහැ. ඒ නිසා කෙනෙකුට සද්ධාව පවත්වා ගන්නට පුළුවන් නම් ඒ තැනත්තාට Tamanගේ මනසෙහි අකුසලය වැඩෙන්නට නොදී අකුසලයට සමවදින්නට නොදී Tamanගේ මනස ආරක්ෂා කරගන්න පුළුවන්. ඊළඟ කරුණු ටික තමයි මහණෙනි හිරිය යම් කෙනෙකුට තියෙනවා නම් හිරි කියලා කියන්නේ පව්කම් වලට ලැජ්ජා වෙන ස්වභාවය, හැකිලෙන ස්වභාවය. ඔත්තප්පේ යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ඔත්තප්පයයි කියලා කියන්නේ පව්කම් වලට බියපත් වෙන එහෙම නැත්නම් පසුබට වෙන ස්වභාවය. හිරි සහ ඔත්තප්පේ යම් කෙනෙක් සතුව තියනවා නම් ඒ තාක් ඒ පුද්ගලයාගේ මනස අකුසලයට සමවදින්නේ නැහැ යම් මොහොතක හිරි ඔත්තප්ප මනසින් ගිලිහි යනවාද එකල්හි පුද්ගලයාගේ මනස අකුසලයට සමවදිනවා අකුසලයට නැඹුරු වෙනවා ඊළඟට තුන්වෙනි කාරණේ තමයි මහණෙනි යම් කෙනෙක් තුල වීරය පවතිනවා නම් වීරය කියන්නේ පවතින කෙලස් ධර්ම යටපත් කරන්නට ප්‍රහාණය කරන්න සමත් වූ මානසික උත්සාහය උපන්නාවුද නූපන්නාවුද කුසල් දහම් මතු කරන්නටත් දියුණු කරන්නටත් තියෙන මානසික උත්සාහය මේවා යම් කෙනෙකුගේ මනසේ අවදි වී පවතිනවා නම් එකල්හි ඒ තනත්තාගේ මනස ඒතාකල් අකුසලයට සමවදින්නට ඉඩක් නැහැ. යම් මොහොතක මනසින් වීරය ගිලිහිලා යනවා නම් කුසීත භාවයේ ඉස්මතු වෙනවා නම් අත අකුසලස්ස සමාපatti හොති. අන්න ඊට පස්සේ ඒ පුද්ගලයාගේ මනසේ අකුසල් දහම් වැඩෙන්නට ගන්නවා අකුසලයට සමවදින්නට ඒ තනත්තාගේ මනසේ ඉඩකඩ විවර වෙනවා. පස්වෙනි කාරණේ තමයි මහණෙනි ප්‍රඥාව යම් කෙනෙකුගේ මනසේ මතුවෙනවා නම් ප්‍රඥාවයි කියන්නේ මොකක්ද යම් කිසි දෙයක හේතුව ඵලය දකින්නට පුළුවන් හැකියාව. එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණ ධර්මයන් හඳුනා ගන්නට පුළුවන් හැකියාව. ඒ ඒ ධර්මතාවයේ සලක්ෂණ අනන්‍ය ලක්ෂණ අවබෝධ කරගන්නට පුළුවන් මානසික ආලෝකයට කියනවා ප්‍රඥාවයි කියලා. ඒ ප්‍රඥාව යම් කෙනෙකුගේ මනසේ ගොඩ නැගෙනවද ඒ තාක්කල් අකුසලයට මනසේ ඉඩක් නැහැ අකුසලයට සමවදින්නට පුළුවන් කමක් නැහැ යම් මොහතක මනසින් ප්‍රඥාව ගිලිහි යනවද මහණෙනි එතෙන් පටන් ඒ පුද්ගලයාගේ මනසේ අකුසලයේ වර්ධනය වෙනවා අකුසලයට සමවදින්නට අවකාශ සැලසෙනවා එහෙමනම් සද්ධාව, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන මේ කරුණු පහ, මේ කුසල මූලයන් පහ යම් කෙනෙකුගේ මනසේ පවතින තාක්කල් අකුසලයට ඒ මනසේ ඉඩක් නැහැ. මේකෙන් තවත් පැත්තකින් අපිට තව කාරණයක් කියනවා. ඒ මොකද්ද? මේවා තියෙනකොට අකුසලයට ඉඩක් නැතිනම් යම් මොහොතක කෙනෙකුගේ මනස අකුසලයට යොමු වුනහම අපට මේ කුසල ධර්මයන් උදව් කරගෙන මනස අකුසලයෙන් නිදහස් කරගන්නට පුළුවන්. එදිනදා ජීවිතේ අපට නොඑක් අවස්ථාවල අපේ මනස අකුසල් තුර හිරවි පවතින අවස්ථා අපට අත්දකින්නට පුළුවන්. අර මා මුලින් කිව්වා වගේ කාර්යාලයේදී, gedara දුරේදී ද්වේෂය, වෛරය, ක්‍රෝධය, පසුතැවීම, දුක, ශෝකය, සංඛාව මේ ආදී පාප ධර්මයන් අපේ මනසේ මතුවී එන අවස්ථා අපි ඕනෑ තරම් අත්දකිනවා. ඒ බඳු අවස්ථාවකදී අපට පුළුවන් නම් සද්ධාව මතු කරගන්න. මොකද්ද සද්ධාව කියන්නේ? බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නයේ ගැන ಗುಣ දැනගෙන ඇති කරගන්නා පැහැදීම. කොහොමද ඒක අකුසල් ප්‍රහාණය කරන්න උදව් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දෙසූ උතුම් දහම් මගකයි මම මේ පිළිපදින්නේ. ඒ නිසා මාවැන්නේකුට මේ පාප ධර්මයේ සුදුසු නෑ. බුදුහාමුදුරුවෝ කෙරෙහි සද්ධාව මතු කරගෙන අපට එතනදී පුළුවන්කම තියනවා ඒ සද්ධාව තුළින් අර ක්ලේශ ධර්මයෙන් මැඩපවත්තන. ඊළඟට ධර්මයේ කෙරෙහි සද්ධාව තියෙනවා. මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි. මෙහි යෙදෙන කෙනාට මේ පාප ධර්මයන් ප්‍රහාණය කරන්න ශක්තිය තියෙනවා. එහෙමනම් මට ඒ ශක්තිය නැති වෙන්නට විදිහක් නැහැ. මා තුලත් ඒ ශක්තිය අවදි කරගෙන මම කෙසේ හෝ මේ පාප ධර්මයේ මැඩ පැවැත්විය යුතුයි කියන මේ ධහමේ සාන්දෘෂ්ටික භාවය පිළිබඳව අපට ශ්‍රද්ධාව විශ්වාසය තියෙනම් ඒ තැනත්තාට අකුසලයේ ප්‍රහාණය කරන්නට ඒ උදව්වක් වෙනවා. ඊළඟට හිරියොත්ප්ප කියලා කියන්නේ ලැජ්ජා බය. ලැජ්ජා බය තියෙනවා නම් පව්කම් කෙරෙහි අපට මනසේ පාප ධර්මයන් මතුවෙන්නට ඉඩ නොදී ක්‍රම තුනකින් අපට ප්‍රහාණය කරන්න පුළුවන් කොහොමද ලෝකාධිපතේය ධම්මාධිපතේය අත්තාධිපතේය වශයෙන් ලැජ්ජ බය තියෙන කෙනා මේ වරද මේ පාප ධර්මයේ අන් අය දැනගත්තොත් හොඳ නෑ මට අපවාද නගාවි. ඒ නිසා මම රැකෙන්නට ඕන කියලා මුලදී ආරක්ෂා වෙනවා. ධර්මාධිපතය කියලා කියන්නේ මම මේ බුදුහාමුදුරුවෝ දෙසූ සද්ධර්මයයි අසුරු කරන්නේ. ඒබඳු වූ මට මේ පාප ධර්මයේ සුදුසු නැහැ කියලා ධහම පිළිබඳව සිහි කරලා ලැජ්ජා බය ඇති කරගන්නවා. අත්තාදිපතේය කියලා කියන්නේ මගේ පරමාර්ථය මේකයි මම මෙබඳු පරමාර්ථයකටයි යන්නේ. ඒබඳු පරමාර්ථයකට යන්නා වූ මට මේ ක්ලේශ ධර්මයේ මේ පාප ධර්මයේ බාධකයක් වෙනවා. ඒ නිසා මගේ මනසේ මේ පාපේ වැඩෙන්නට ඉඩ නොදිය යුතුයි කියලා තමාගේ අරමුණ, තමන්ගේ ප්‍රාර්ථනාව, තමන්ගේ ස්වභාවය පිළිබඳව කල්පනා කරලා නුවණින් ඒ ක්ලේශ ධර්ම ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. එමනම් පව්කම් කෙරෙහි ලැජ්ජා බය තියෙන කෙනාට ලෝකාධිපතේ, අත්තාධිපතේ, ධම්මාධිපතේ කියන මේ කවර ක්‍රමයකින් හෝ පාප ධර්මයේ මඩින්නට පුළුවන්කම තියෙනවා. වීර්ය ඇති පුද්ගලයාට වීර්යයි කිව්වේ නූපන් අකුසල් නූපදවන්නට උපන් කුසල් ප්‍රහාණය කරන්න. එහෙමනම් උපන් කුසල් උපන් අකුසල් ප්‍රහාණය කරන්න. එතකොට නූපන්න කුසලයේ නවත්වන්නටත් උපන්න කුසලයේ ප්‍රහාණය කරන්නටත් අපේ මනසේ වීර්ය අවදි කරගන්නට පුළුවන් නම් දැන් මේ මොහොතේ මගේ මනසේ අකුසලයක් නම් මතුවලා තියෙන්නේ මේ අකුසලය මම වීර්යෙන් ප්‍රහාණය කළ යුතුයි කියලා දැඩි උත්සාහයෙන් දැඩි ප්‍රයත්නයක් දරමින් ඒ පාප ධර්මයේ මඩින්නට ප්‍රහාණය කරන්නට ඒන් මනස ඉවත් කරගෙන යහපත් කුසල අරමුණක යොදවන්නට අපට පුළුවන්කම තියෙනවා ප්‍රඥාවෙන් කෙලස් ප්‍රහාණය කරනවා කියන්නේ නුවණින් දැකලා මේ පාප ධර්මයේ මෙතරම් අනර්ථකාරී මෙය මේ තරම් ආදීනව සහිතයි මේ මේ තරම් අයහපතක් සිද්ධ වෙනවා මෙලවත් පිරිහෙනවා පරලවත් පිරිහෙනවා සසර දුගතියටපත් වෙනවා මේ නිවන් මඟට බාධකයක් වෙනවා අරමුණ සාක්ෂාත් කරගන්නට ඒ ලොකු හරස් වීමක් වෙනවයි කියලා නුවණින් දකිනකොට අර පාප ධර්මයේ ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දක්වනවා මේ සද්ධා හිරියොත්ප්ප විරිය පඤ්ඤා කියන මේ ධර්මතා පහ යම් කෙනෙකුගේ මනසේ අවදි වෙනවා නම් ඒ තාක් අකුසලයට ඉඩක් නැහැ යම් කෙනෙකුගේ මනසේ මේවා දුරු වෙනවා නම් මේවායින් පිරිහෙනවා නම් එකල්හි අකුසලයට සමවදිනවා ඒ නිසා යම් මොහොතක අකුසලය අපේ මනසේ අවදි වී පවතිනවා නම් ඒ මොහොතේ මේ ධර්මතාවයන්ගෙන් එකක් හෝ අවදි කරගන්නට පුළුවන් නම් එසැනින් ඒ පාප ධර්මයේ ප්‍රහාණය කරලා කුසල ධර්මයකට මනස යොමු කරන්ට අපට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ දෙපැත්ත අකුසල භාවනාව සහ කුසල භාවනාව, අකුසල සමාපත්තිය සහ කුසල සමාපත්තිය નિවරදිව තේරුම් ගත්තොත් අපට අකුසලේ ප්‍රහාණය කරමින් කුසලේ වඩවලා කුසලයට සමවදිමින් අපේ මේ නිවන් මඟ සාහවරු කරගන්නට පුළුවන්කම තියෙනවා. නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීම තුළින් ඇති කරගත් ධර්මාබෝධය මේ හැම දිනාටම පාප ධර්මයේ මැඩපවත්වමින් කුසල ධර්මයේ දියුණු කරමින් පාරමී ධම් සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.